පෙරවන් සරණයි සියලු දෙනාටම අද දවසෙත් අපි සුපුරුදු පරිදි ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන සියලු දෙනාටම පෙරවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද දවසට નિયમિત මාතෘකාවට අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ අපි පසුගිය සතියේ කතා කළේ අකුසල චෛතසික 14 අතරින් මච්චරිය එහෙම නැත්නම් මසුරුකම කියන ක්ලේශ ධර්මයේ පිළිබඳව එහෙම නැත්නම් චෛතසික ධර්මයේ පිළිබඳව. මේ මසුරුකම පිළිබඳව කතා කරනකොට ඒ මසුරුකම ඇති වෙන්නට පදනම් වෙන කරුණු අනුව ඒ මසුරුකම ආකාර කිහිපයකින් ධම්මසංගිණී ප්‍රකරණයේ ආකාර පහකින් දක්වලා තියෙන බව අපි සිහිපත් කළා. මහානායක හඳුරු ඒ බව අභිධර්මයේ මූලික කරුණු ග්‍රන්ථේ පැහැදිලි කරනවා. ආවාස මච්චරිය, කුල මච්චරිය, ලාභ මච්චරිය, වන්න මච්චරිය සහ ධම්ම මච්චරිය වශයෙන්. එතකොට අපි පසුගිය සතියේ මච්චරිය හෙවත් මසුරුකම කියන්නේ කුමක්ද කියන මූලික පැහැදිලි කිරීම සිද්ධ කරලා අපි දීර්ඝ වශයෙන් කතා කළා මුල් කරුණු දෙක ගැන. ඒ කියන්නේ ආවාස මච්චරිය සහ කුල මච්චරිය ඇති වෙන්නේ කොහොමද කියලා. ඉතින් මේක බහුලව භික්ෂුන් වහන්සේලාට මේ කරුණු දෙක සම්බන්ධව මසුරුකම ඇති වෙන්නට පුළුවන්. නමුත් ගිහියන්ට යම් යම් අවස්ථාවල ඒ ආවාස මච්චරිය ඇති වෙන්නට පුළුවන් කුල මච්චරිය ඇති වෙන්න පුළුවන්. ඒතර ආවාස මච්චරිය ගැන අපි දීර්ඝ වශයෙන් කතා කළා. කුල මච්චරිය කියලා කිව්වේ Taman ඇසුරු නිසුරු කරන දායක කුලයන්. තවත් වෙනත් භික්ෂුන් වහන්සේ නමක් ඇසුරු කරනවා කියලා දැනගත්තාම තමන්ට ලැබෙන ප්‍රතිලාභ තමන්ට ලැබෙන සත්කාර නොලැබේවි කියලා ඒ හැඟීමත් එක්කලා අර දායක පිරිස වෙනත් භික්ෂූන් වහන්සේලා ඇසුරු කරනවාට නොකමැති වෙන ගතිය. ඒ කියන්නේ තමන්ගේ දායකින් තවත් භික්ෂූන් අතර බෙදිලා යනවට කැමති නොවන ගතිය. ඒක තමයි කුල මච්චරිය හැටියට සඳහන් කළේ. එතකොට ඒ පිළිබඳව අපි විශේෂ කතාතියකුත් සිහිපත් කළා. අර උල්ලෝසක තිස්ස හාමුදුරුවන්ගේ පෙර ආත්ම භාවයක් පිළිබඳව. එතකොට ওই මූලික කාරණා දෙක ගැන අපි ප්‍රමාණවත් පරිදි පසුගිය සතියේ කතා කළා. එතකොට මේ මච්චරියෙහි තුන්වෙනි කාරණේ තමයි ලාභ මච්චරිය. ලාභ මච්චරිය කියලා කියන්නේ තමන්ට ලැබෙන ලැබීම් ඒ Tamanට ලැබෙන ලැබීම් වගේ තවත් කෙනෙකුට ලාභයන් ලැබෙනවා දකිනකොට ඇති වෙන ඒකට නොකමැත්ත. ඒක තමයි ලාභ මච්චරය. ඒක මහානායක හඳුරු පැහැදිලි කරනවා ලාභ මච්චරය යනු අන්නේ භික්ෂූන්ට චීවරාදී ප්‍රත්‍යයන් ලැබීම නොයවසන ස්වභාවය. එතකොට දැන් මේක අපිට අපි පසුගිය අවස්ථාවකත් අවස්ථාවක කතා කළා ඉස්සා එහෙම නැත්නම් ඊර්ෂ්‍යාව පිළිබඳ. එතකොට ඊර්ෂ්‍යාවයි මසුරුකමයි අතර මොකද්ද තියෙන වෙනස මෙතන? එක වගේම ගතියක් අපට බැලු බැලමට පේනවා. ඒ කියන්නේ ඊර්ෂ්‍යාව ඇති කෙනත් අනිත් කෙනාට ලාභ සත්කාර ආදී ලැබෙනවට කැමති නැහැ. දැන් මේ මසුරු පුද්ගලයාත් අනිත් කෙනාට ලාභ සත්කාර ආදී ලැබෙනවට කැමති නැහැ. එතකොට මොකද්ද මේ දෙකේ තියෙන වෙනස? වෙනස තමයි මේ මසුරුකම ඇති වෙන්නේ Tamanට යම් තැනකින් දේවල් ලැබෙනවද ඒ ලැබෙන දේ වගේ දෙයක් ඒ ලැබෙන කෙනාගෙන් තවත් කෙනෙකුට ලැබෙනවා එහෙම නැත්නම් ඒ ලැබෙන විදිහට අනිත් අයටත් ලැබෙනවා. Tamanට දෙන කෙනාම නොවුනත් වෙන කෙනෙක්ගෙන් හරි Tamanට ලැබෙනවා වගේ සත්කාරයක් අනිත් කෙනාටත් ලැබෙනවා ඒක ඉවසන්නේ නැහැ. එතකොට ඊර්ෂ්‍යාවේදී ඒ Tamanට වගේ එකක් ලැබෙනවද නැද්ද කියලා මොනම කතාවක්වත් නැහැ. අනිත් කෙනාට ලැබෙන ගතිය ඉවසන්නේ. එතකොට ඇයි එහෙම ඉවසන්නේ නැත්තේ? Tamanටත් ඒ පිළිබඳව යම්කිසි උනන්දුවක් තියෙන නිසා. ඒතකොට උනන්දුවක් තිබුණට Tamanට ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත්. එතකොට එහෙම ස්වභාවයක් තමයි ඊර්ෂ්‍යාවේ තියෙන්නේ. හැබැයි මසුරුකමේ තියෙන්නේ මට යමක් ලැබෙනවා මට යමක් තියනවා ඒ මට්ටමට තව කෙනෙක් එනවට ඒ මට්ටමට තව කෙනෙකුට ලැබෙනවට කැමති නැති වෙනවා. එතකොට එතන විශේෂයෙන්ම අර බෙදී යාම ඉවසන්නේ නැහැ. අනිත් කෙනාගෙන් ලැබෙන දේ මටම ලැබෙන්නට ඕන. ඒක තව කෙනෙක් වෙත බෙදී යනවට කැමති නැහැ. ඒතොර ඊර්ෂ්‍යාව පාදක වෙන්නේ ද්වේෂමූලිකව. ද්වේෂය ඊර්ෂ්‍යාවට පාදක වෙන්නේ. මේ මසුරුකමට පාදක වෙන්නේ ලෝභය. එතකොට මෙතන ඇලීමත් එක්කලා තමයි ඒ Tamanට ලැබෙන සම්පත පිළිබඳව තියෙන තෘෂ්ණාවත් එක්කලා තමයි තව කෙනෙකුට ලැබෙනවට අකමැති වෙන්නේ. අතන තියෙන්නේ අනිත් කෙනා සැපෙන් ඉන්නවා දකින්න කැමති නැහැ. අනිත් කෙනා සුවෙන් ඉන්නවා දකින්න කැමති නැහැ. ඒ නිසා ඊර්ෂ්‍යාව ඇති. ඒතර මේක ඊටාම සියුම් ස්වභාවයක්. අපිට කතා කරනකොට බැලූ බැලමට එක වගේ. එතකොට මසුරා එහෙම මච්චරිය තියෙන තැනත්තා අනිත් කෙනාට දේවල් ලැබෙනවට කැමති නැති වෙනවා. ඊර්ෂ්‍යාව තියෙන කෙනත් අනිත් කෙනාට දේවල් ලැබෙනවට කැමති නැති මේ දෙක දෙකක් කියන බව අපි තේරුම් ගන්නට ඕන. ඊර්ෂ්‍යාව ද්වේෂයේ පදනම් කොට ඇති වෙන්නේ මසුරුකම ලෝභ මූලිකව ඇති වෙන්නේ ලෝභය පාදක කොටගෙන. එතකොට දැන් ගිහියෙකුට වුණත් මේ ස්වභාවය දැන් මේවා මේ භික්ෂුන් වහන්සේලාට විතරක් ඇති වෙන කාරණා නෙමෙයි ගිහියෙකුට උනත් එහෙම සිද්ධ වෙන්නට පුළුවන් තමන්ට යමක් ලැබෙන තැනින් තවත් කෙනෙකුට ඒ වගේ දෙන්නට එතනත්ත උත්සාහ කරනවා. එතකොට මේක මිල මුදල් ආදිය සම්බන්ධ විතරක් නෙමෙයි. තනතුරු එතකොට ප්‍රසාද පරිවාර කීර්තිය මේ ආදී හැම දෙයක් සම්බන්ධවම ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. එතකොට මට දැනට යමක් ලැබිලා තියෙනවා නම් සමාජයෙන් ඒ සමාජයේ විසින් ඒ වගේ තත්වයක් තව කෙනෙකුට දෙනකොට බයක් ඇති වෙනවා. දැන් මට ලැබිච්ච කොටසෙන් එහෙම නැත්නම් දැන් මේ මට ලැබෙන්න තිබිච්ච දේ තමයි දැන් අර බෙදිලා යන්නේ අනිත් කෙනාට වගේ හැඟීමක් ඇති වෙනවා. ඒකත් එක්කලා තමයි මසුරා ඒකට විරුද්ධ වෙන්නේ. ඊර්ෂ්‍යා සහගත පුද්ගලයා ඒකට විරුද්ධ වෙන්නේ ඒ අනිත් කෙනා සුවෙන් ඉන්නවා දකින්න කැමති නැති ගතිය ඒක ඉවසන්න බැරි ගතිය. ඊළඟට නායක හැමදෙරෝ පැහැදිලි කරනවා ඇතැම් භික්ෂූහු සදහැවතුන් විසින් පුදන ප්‍රත්‍යයන් නොමනා කොට පරිභෝග කිරීමෙන් විනාශ කෙරෙති. ඇතැම් භික්ෂූහු පින් කැමතියන් දෙන සිව්පසය තුමෝද පරිභෝග නොකොට අන්යන්ටද නොදී කුණු වී යන්නට, දි รา යන්නට හැර විනාශ කෙරෙති. ඒ බඳු භික්ෂූන්ට පමණට වඩා සිව්පසයෙන් ලැබෙනු දැක ඉතින් මේවා යහපත් භික්ෂුවක් ලබා නම් යෙහෙකැයි සිතීම ලාභ මච්චරිය නොවේ. එතකොට භික්ෂුන් වහන්සේලා සම්බන්ධව කතා කරනකොට සමහර වෙලාවට අන්‍ය භික්ෂුන් වහන්සේලාට මේ මේ විදිහට දේවල් ලැබීම නුසුදුසුයි. එසේ නොලැබෙනවා නම් හොඳයි කියන අදහසක් කෙනෙක් තුළ ඇති වෙන්න පුළුවන් වෙනත් පදනමක් මත. ඒ මොකක්ද? මේ දායකයන් දහඩිය මහන්සියෙන් හරි හම්බ කරන දේ යම් තැනකට ලැබෙනවා නම් ඒක ප්‍රයෝජනයක් ගන්න අර්ථ සම්පන්නව යොදවන තැනකට ලැබෙනවා නම් තමයි හොඳ. එහෙම නැතුව ඒවා මසුරුකමින් තමන් භුක්ති විඳින්නෙත් නැතුව අනිත් අයට දෙන්නෙත් නැතුව තියෙන කෙනෙකුට සම්පත් ලැබුණයි කියලා ඇති තේරුමක් නැහැ. ඒ නිසා එහෙම තැනකට නොලැබෙනවා නම් හොඳයි. ඊළඟට සමහර අය ඒ සදහසිතින් දෙන දේ අයථා විදිහට යොදවනවා. සමහර වෙලාවට දුරාචාරය සඳහා යොදවන්නට පුළුවන්. විවිධ ආකාරයෙන් ඒවා අයථා ආකාරයෙන් යොදවනකොට ඒ බඳු තැනකට ඒ ප්‍රත්‍යලාභයන් නොලැබෙනවා නම් හොඳයි. ඊළඟට යම් කෙනෙක් තනතුරක් අයථා විදිහට පාවිච්චි කරනවා නම් ඒ අයට ඒ තනතුර නොලැබී නොලැබෙනවා නම් හොඳයි. එතකොට එහෙම සිටීම ඥාන සංප්‍රයුක්ත කල්පනාවක්. එතකොට ඒක මේ මච්චරියට හෝ ඊර්ෂ්‍යාව කියන තරට වැටෙන කාරණයක් නෙමේ. ඉතින් ඒවා ඊටාම ශේෂයෙන් වෙනස් වෙන්නට පුළුවන්. ඉතින් තමන්ගේ මනස අපි නිතරම කියනවා මේවා අනුන් බලලා අනුව විවේචනය කරන්න අනුව විනිශ්චය කරන්න තියෙන කරුණු නෙවෙයි. මේ ධර්ම හැම විටම කැඩපතක් හැටියට තමන් දිහා බලන්න. තමන් තමන් මොන පදනමකද කටයුතු කරන්නේ? මොන අදහසින්ද මේ තීරණයට එන්නේ? කියන කාරණය වටහා ගන්නටයි අපි හැමතිස්සෙම මේවා පාවිච්චි කරන්න ඕනේ. ඒ නිසා අපේ මනසේ යම් කිසි කෙනෙක් පිළිබඳව හැඟීමක් ඇති වෙනවා නම් මේ තනත්තට මේක නොලැබෙනවා නම් හොඳයි. මේ තනතුර ඔහුට නොලැබෙනවා නම් හොඳයි. එහෙම හැඟීමක් ඇති වෙනවා නම් අපි සිතා බලන්න ඕනේ මේ මොන පදනමකද? ඒක ඊර්ෂ්‍යාවද? ඒක මසුරුකමද? එහෙම නැත්නම් එතන තියෙන්නේ සැබෑවටම ඥාන සංපයුක්තව ඒ සුදුස්සාට සුදුසු තැන හිමි වෙන සුදුස්සාට ප්‍රත්‍යලාභ හිමි වෙන නොසුදුස්සාතට නොයන්නට කියන ඥාන සංප්‍රයුක්ත කල්පනාව දෙතන තියෙන්න කියලා අපි අපේ මනස පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කරලා බැලීමයි අවශ්‍ය වෙන්නේ. ඊළඟට හතරවෙනි කාරණේ තමයි වන්න මච්චරේ එතන වර්ණ කියන කාරණය ධර්මයේ කරුණු දෙකකට යදෙනවා වර්ණේ වනාහි ශරීර වර්ණ ಗುಣ වර්ණ වශයෙන් දෙවදැනු වේ. ඒ දෙක ගැනම මච්චරිය උපදී. තමාගේ ශරීරයේ අන්යන්ගේ ශරීර වර්ණවත් වෙනවාට නොකමැත්ත. ශරීර වර්ණ මාත්සරේ. එතකොට මෙතනත් අර ඊර්ෂ්‍යාව වගේ ගතියක් අපට පේනවා. එතකොට නමුත් අපි මේකේ මූලයත් එක්කලා බැලුවම අපට වෙනස තේරුම් ගත්ත හැකි ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ ද්වේෂ මූලිකව මාත්සරය මසුරුකම ඇති වෙන්නේ ලෝභ මූලිකව එතකොට තමන්ගේ ශරීර වර්ණය යම් ආකාරයේද ඒ ආකාරයට තවත් කෙනෙක් වර්ණවත් වෙනවට ලස්සන වෙනවට කැමති නැහැ එතකොට ඇයි එහෙමනම් ඒකට කැමති නැති වෙන්නේ මසුරාට කොහොමද යකමැත්ත ඇති වෙන්නේ දැන් ඊර්ෂ්‍යා සහිත පුද්ගලයාට අනිත් කෙනාගේ ඓශ්වර්ය අනිත් කෙනාගේ ප්‍රභාව ඒක දරන්නට බෑ. එතන ඒකත් එක්ක ගැටෙනවා මනස. දැන් ලෝභය මුල් කොටගෙන ඇති වෙන මාත්සරය ඇති වෙන්නේ කොහොමද? Tamanට ඒ වර්ණවත් බව නිසා අනිත් අයගේ ආදරය ලැබෙනවා නම් ආකර්ෂණය ලැබෙනවා නම් ඒ වගේම අනිත් අයගේ අවධානය ලැබෙනවා නම් දැන් තවත් Taman වගේ ලස්සන කෙනෙක් ඉන්නකොට ඒ ආදරය බෙදිලා එතකොට ඒ අවධානය බෙදිලා යනවා. ඒ තමන් කෙරෙහි තනියම ලැබෙන්නට තිබිච්ච ගරු සත්කාර ආශ්චර්ය අද්භූත ගතිය නැති වෙලා යනවා තවත් ඒ වගේ කෙනෙක් ඉන්නකොට. අන්න ඒ නිසා තමයි මසුරා ඒකට කැමති නැති වෙන්නේ. එතකොට අර අර තමන්ට ලැබෙන ටික ඒකත් එක්කලා නැති වෙන්නට තියෙන ඉඩකඩ දකින නිසා ඊළඟට ගුණවර්ණයත් ඒ වගේ. නායක හඳුරු දක්වනවා මෙතන තමාමෙන් අන්‍යයන් ගුණවත් වීමට නොකමැත්ත. ගුණ ගුණ වර්ණ මාත්සර. ඒතර මේ වර්ණ කියන එකනේ දෙවිධයකින් හඳුන්වන්නේ වර්ණ කියන එක ගුණයටත් කියනවා ශරීර වර්ණයටත් කියනවා. ඒතර ශරීර වර්ණය ඇති කෙනා තවත් කෙනෙක් ඒ වගේ ශරීර වර්ණයෙන් පැහැපත් වෙනකොට ඒ සංසන්දනය කිරීමත් එක්කලා ඒකට නොකමැති වෙනවා. Taman යම්කිසි ගුණයක් තියෙනවා තව කෙනෙකුත් ඒ වගේ ගුණ සම්පන්න වෙනවට Taman කැමති නැති වෙනවා. <laughs> මෙතනදී අපි තේරුම් ගන්නට ඕන දේ තමයි දැන් ගුණය කියලා කියන්නේ ගුණය. ඒක අකුසලයක් නෙමෙයි. ගුණය කියලා කියන්නේ කුසල මූලිකව අපේ මනසේ වැඩෙන යහපත් මනෝභාවයක්. එතකොට යහපත් මනෝභාවය මූලික කොටගෙන අකුසල චෛතසිකයක් ජනිත වෙන්නට පුළුවන්කම තියෙනවා. එතකොට Taman තුල යම්කිසි ගුණයක් තියෙනවා. කරුණාව, මෛත්‍රිය, දයාව, පරිත්‍යාගශීලීත්වය, කැපවීම මේ වගේ ගුණ තියෙනවා Taman ළඟ. එතකොට තව කෙනෙක් Taman වගේම කැප වෙනවා. තමන් වගේම පරිත්‍යාගශීලී වෙනවා. තමන් වගේම කාරුණිකව කටයුතු කරනවා. එතකොට ඒකට කැමති වෙන්නේ නැහැ. ඇයි කැමති වෙන්නේ නැත්නම් දැන් මේ තියෙන්නේ ගුණය. ඉතින් ගුණය නම් ඒක කුසලය නම් ඇයි අනෙකට අකමැති වෙන්නේ? ඒක තමයි අපි අර බොහෝ අවස්ථාවල සිහිපත් කරන්නේ මුල් මුල් කුසල ධර්ම පසුපසු අකුසල ධර්ම ඇති වෙන්න ආසේවන ප්‍රත්‍ය හැටියට ඒක ප්‍රත්‍ය වෙන්නට පුළුවන්. එතකොට එය ආශ්‍රය කොටගෙන අකුසලයක් මතුවෙන්නට පුළුවන්. අර විශේෂයෙන්ම ව්‍යාපාදය ගැන කියන කොටත් අපි සිහිපත් කළේ එක්තරා ස්වාමීන් වහන්සේ නමක් සිහිපත් කරපු උදාහරණයක්. එතකොට එක මව් කෙනෙක් ඉන්නවා ඒ මෑණියන් හැබෑවටම සිල්වත් කෙනෙක්. හැබෑවටම මේ මෑණියන් තුල යම් යම් ගුණ තියෙනවා. කුසල් දහම් කරන. ඒ නිසා මේ මෑණියන්ට අදහසක් ඇති වෙනවා මම සිල්වත් කෙනෙක්, මම කුසල් කරන කෙනෙක්, මම ධර්මයේ හැසිරෙන කෙනෙක් මං ගුණවත් කෙනෙක් ඒ නිසා මට මොකක් හරි කළොත් එහෙම කවුරු හරි සතියක සතියක් යන්න කලින් අනිවාර්යෙන් විඳවන්න වෙනවා එතන විඳවන්න වෙනවා කියන්නේ දැන් ඇතුළතින් අපේක්ෂා කරනවා එහෙම විඳවන්න ඕන මට කවුරු හරි එහෙම කරන්න එතකොට දැන් මේක මතුවෙන්නේ අර ගුණයත් එක්ක ඉතින් දැන් කෙනෙකුට ගැටලුවක් මතුවෙන්න පුළුවන්. දැන් මේ කුසලය පාදක කොටගෙන කොහොමද අකුසල් ජනිත වෙන්නේ? ඒක තමයි මේ ලෞකික කුසලයන්ගේ තියෙන ස්වභාවය. දැන් ලෞකික කුසලය සහ ලෝකෝත්තර කුසලය වශයෙන් විශේෂයෙන් මජ්ක්‍ධිම නිකායේ මහා චත්තාරිස්සක සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ පවා කොටස් දෙකකට බෙදනවා. ලෞකික ලෝකෝත්තර වශයෙන්. එතකොට ලෞකික ආර්ය අෂ්ටාංග මාර්ගයේ තුල මේ මාර්ගාංග වැඩෙනවා. මේ ලෞකික මාර්ගාංග ටික තමයි ලෝකෝත්තර භාවයට උපනිශ්‍රය වෙන්නේ. ඒතර ලෝකෝත්තර භාවයෙන් ඇති වෙනකොට අර ආර්ය ශ්‍රාංක මාර්ගයේ මාර්ගාංග 8ම එකසිතක සම බලයෙන් යුක්තව යෙදෙනවා. ඒක තමයි විශේෂත්වය. එතකොට තමයි ක්ලේශ මූලයන් අහෝසි කරන්න සමත් වෙන්නේ. එතකොට ඊට ඉස්සරලා ඒවා ලෞකික වශයෙන් තමයි මේ පුද්ගලයාගේ సంతානේ වර්ධනය ශක්තිමත් වෙන්නේ. එතකොට හැම කෙනෙකුට මෙහෙමයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේට සම්මා සම්බුද්ධත්වයේදී තමයි ਸਰවඥතා ඥානය පහළ වෙන්නේ. හැබැයි ඒ සඳහා අවශ්‍ය පූර්ණ අත්දැකීම් පුහුණුව ඒ ඥානය ලෞකික වශයෙන් ඒ වෙනකන් සාරාංශක කල්පලක්ෂයක් මුළුල්ලෙත් ඊට ඉහතදිත් පුහුණු කරනවා. ඒ පුහුණු කරපු එකෙන් තමයි ਸਰවඥ භාවයටපත් වෙන්නේ. එහෙම නැතුව මේ අවසාන මොහොතේ සියල්ල දක්නා ඥානයක් එකවර පහළ වෙනවා නෙමෙයි. ඒතකොට එතනට මනස පුහුණු කරනවා. ඒ ලෞකික ඥාන වශයෙන්. එතකොට අතනදි වෙන්නේ අරහත් මාර්ග ඥානෙක විසුද්ධ වෙනවා. පරිශුද්ධ වෙනවා. එතකොට තමයි අර සියල්ලම හරියටම දක්නා తත්වය ඇති වෙන්නේ. ඒ වගේ මාර්ගඵලලාභී කෙනෙකුටත් මේ මාර්ගක්ෂණයේදී ක්ලේශ මූලයන් අහෝසි කරන්න සමත් වෙන්නේ අර මාර්ගාංග 8ම එකසිතක යෙදෙන අවස්ථාව. හැබැයි ඊට ඒ එකසිතක යෙදෙන්න නම් ඊට කලින් සිය දහස්වර ඒවා මනසේ පුහුණු කරන්න. නමුත් ඒ පුහුණු කරන අවස්ථාව ලෞකික නිසා එය බුදුරජාණන් වහන්සේ හඳුන්වනවා සාසවා පුඤ්ඤ භාගිය උපදි වේපක්කා. එතකොට කුසලයක් තමයි. හැබැයි ඒ කුසලය ආශ්‍රව සහිතයි. මොනවද ආශ්‍රව කියලා කියන්නේ? කාමාශ්‍රව, භවආශ්‍රව, දිත්තාශ්‍රව, අවිජ්ජාශ්‍රව. දැන් ඒතනත්තා තාම අවිද්‍යාව ප්‍රහාණය කරලා නැහැ. අරහත්ත්වයටපත් වෙලා නැහැ. අරහත්ත්වයටපත් වෙලා නැතිනම් ඒතනත්තා තුල වැඩෙන ඒ ගුණය ලෞකික මට්ටමින් තමයි වැඩෙන්නේ. එතකොට ඒ ගුණය තියෙන තන කුසලය තියෙන තන අකුසලයක් තියෙනවා කියලා කියන්න බෑ. කුසල්සිතේ අකුසල් තියෙනවා කියලා කිව්වොත් ඒක ධර්ම විරෝධී කතාවක්. හැබැයි මේ කුසල්සිත ජනිත වෙනකොට ඒ පුද්ගලයාගේ సంతානෙ කියන්නේ භවාංග චිත්ත පරම්පරාව ඇසුරු කොටගෙන දැන් අපි අභිධර්මයේදී ඉගෙන ගන්නවානේ භවාංග චිත්ත පරම්පරාව තමයි මනෝද්වාරය. මේ මනෝද්වාරයෙන් තමයි අභිනව චිත්ත වීති හටගන්නේ. එතකොට මේ චිත්ත වීතිවල ඇසින් ගන්නා රූපය අරමුණු කොටගෙන හට ගන්නා චිත්ත වීතිය චක්කුද්්වාරික චිත්ත වීතිය. කනෙන් ගන්නා අරමුණ පාදක කොටගෙන ඇති වෙන චිත්ත වීතිය සෝතද්්වාරික චිත්ත වීතිය. එතකොට මේ චක්කුද්්වාරික, සෝතද්්වාරික, ගානද්්වාරික, ජීවහද්්වාරික, කායද්්වාරික, මනෝද්්වාරික කියන ෂඩ්ද්වාරයෙන්ම හට ගන්නා වීති සිත් වීති සිත්වල තමයි අර ජවන් සිත් හටගන්නේ. එතකොට මේ ජවන් සිත් තමයි කුසල් හෝ අකුසල් බවට පත් වෙන්නේ. එතකොට යවන් සිත් අලෝභ අද්වේෂ අමෝහ මූලික කොටගෙන ජනිත වෙනවා නම් එතකොට ඒවා කුසල් සිත්. හැබැයි දැන් මේ යවන් වශයෙන් කුසල් සිත් ඇති වුණා කියලා ඒතරත්තාගේ මනෝද්වාරය කියන්නේ අර උත්පත්ති සිතේ ප්‍රතිසන්දිය හැටියට ජනිත වෙලා ඒ සිතම යලි යලි ඇති වෙනවා භවංගයේ හැටියට චුතිය දක්වා. දැන් මේ ඇති වෙන මූලික චිත්ත පරම්පරාවේ අවිද්‍යාව පාදක කොටගෙන තමයි මේ මූලය ජනිත වෙලා තියෙන්නේ. ඒ නිසා ඕනම වෙලාවක ඒ තනත්තාගේ මනසේ මේ ක්ලේශ මූලයන් අවදි සම්භාවිතාව තියෙනවා. අපි මේකට බොහෝ අවස්ථාවලදී උදාහරණ වශයෙන් කියනවා. දැන් භාජනයක එහෙම නැත්නම් ලිඳක පිරිසිදු වතුර තියෙනවා. හැබැයි අඩිය රොන් මඩ තියෙනවා. එතන අඩිය රොන් මඩ තිබුණයි කියලා වතුර පිරිසිදු වෙන්න බාධාවක් නැහැ. තියෙන අනතුර තමයි ඕන වෙලාවක රොන් මඩ ටික ඇවුස්සුනහම අර වතුර අපිරිසිදු වීමේ සම්භාවිතාවක් තියෙනවා. අන්න ඒ වගේ තමයි ලෞකික කුසලයේ ස්වභාවය. ඒතකොට ලෞකික කුසලයේ ගත්තන් පස්සේ කුසලය පිරිසිදුයි. ළිඳේ තියෙන වතුර වගේ. හැබැයි තාම අඩියේ මඩ තියෙනවා. රොන් මඩ තියෙනවා. ඒවා ඕන වෙලාවක ඇවිස්සෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අර දැන් එතකොට ඒවා ඇවිස්සෙන්නේ කුමක් පදනම් කොටගෙන දැන් වතුර පිරිසිදුයි. අන්තිමට පිරිසිදු වතුර ටික කැළත් වෙනකොට තමයි අර රොන් මඩ ටික ඇවිස්සෙන්නේ. ඒ වගේ අලෝභද්වේ සමෝහ කියන කුසල මූලයන් පාදක කොටගෙන ජවන් සිත් ඇති වෙනකොට ඒවට කියන්නේ කුසල් සිත් කියලා. ඒවා පිරිසිදු සිත්. පිරිසිදු සිත් උනාට අවසානයේ එතනම දැන් එක සිතක් නෙමෙයිනේ දිගින් දිගට පවතින්නේ. ඒ කුසල් සිත ඇති වෙලා නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වෙනකොට ඊළඟ මොහොතේ අර නිරුද්ධ වෙන කුසල ස්වභාවයේ ඒ ගුණය පාද කොටගෙන ඒ පිළිබඳව මාන්නයක් ඊළඟ සිතේ ඇති වෙන්නට පුළුවන්. ඊළඟ චිත්ත පරම්පරාව. ඒ කියන්නේ ඊළඟ සිතේ කියලා කිව්වට දැන් යම්කිසි වීතියක් සම්පූර්ණ වුණාට පස්සේනේ ආයේ භවංගයට එන්නේ. කියන්නේ චක්කු ඇසින්ගත්තු රූප සටහනක් පාද කොටගෙන නම් චිත්ත වීතිය ඇති වෙන්නේ. ඒක චක්කුද්්වාරික චිත්ත වීතිය හැටියට ඒක සිත් 17 ගිහිලා නිම වුණාට පස්සේ තමයි ආය භවංගයට ඇවිල්ලා ආපහු ශබ්ද්වාරයෙන් යම්කිසි චිත්ත වීතියක් ජනිත වෙන්නේ. දැන් ඒතර අපි හිතමු මනෝද්වාරික වශයෙන් යම්කිසි කෙනෙකුට යම් ගුණයක් එතනත්තාට අපි හිතමු අර ත්‍යාගශීලී බව අලෝභ චේතනා පාද කොටගෙන එතනත්තාට කුසල්සිත පෙලක් හටගන්න. ඒ ඒ චිත්ත වීතිය නිරුද්ධ වුණාට පස්සේ ඒ Tamanට ඇති උනේ නිර්ලෝභී බවක් කියන එක දැනෙනකොට ඒක පාදක කොටගෙන ඊළඟ මනෝද්වාරික චිත්ත වීතිය මාන පරවශ මගේ මනසේ හොඳ නිර්ලෝභී බවක් ඇති වුණා කියන මාන පරවශ චිත්ත වීතියක් වෙන්නට පුළුවන්. දැන් මේවා අපි ඕන තරම් අත්දැකලා තියෙනවා. හරියට විශ්ලේෂණය කරලා බැලුවොත් තමයි මෙතන වෙන්නේ මේකයි කියලා වැටහෙන්නේ. දැන් අපි ওই එක්තරා කාලයක අර ගල්ලෙනක ටිකක් භාවනා කරන්න උත්සාහ කළා. ඒ කාලේ මට හොඳට මතකයි එක් දිනයක භාවනා කරනකොට හොඳට දහම් කරුණු මනසට වැටහෙන්න ගත්තා. මෙතන සත්වයකුත් නැහැ, පුද්ගලයෙකුත් නැහැ, ආත්මයකුත් නැහැ කියන මේ කාරණා හොඳට මනසට දැනෙන්න ගත්තා. ඒ කියන්නේ සෝවන් වුණා කියන එක නෙමෙයි. ඒවා අපට ලෞකික වශයෙන් ටිකක් ගැඹුරට හිතනකොට කල්පනා කරනකොට දැනෙන්න පටන් ගන්නවා. එතකොට මෙහෙම දැනුණාට පස්සේ මට කල්පනා වුණා දැන් මෙතන සත්වයකුත් නැතිනම් පුද්ගලයෙකුත් නැතිනම් ආත්මයකුත් නැතිනම් දැන් එහෙමනම් මම මේ භාවනාව දිගටම කරගෙන යන්න ඕන ඉදිරියට. දැන් සාමාන්‍ය වෙනදා පැයක් විතර භාවනා කරලා නැගිටිනවා. දැන් අතනදී මම කල්පනා කළා නේද මේක තව ටිකක් පැය දෙකක් විතර පවත්වාගෙන යන්න ඕන. දැන් අර අර මනසට ආපු වැටහීමයි ඒ සතුටයි ඔක්කොම එකලා දැන් මේක තවදුරට පවත්වාගෙන යන්න ඕන කියලා. දැන් දැන් බැලූ බැලමට අපිට හිතෙන්නේ ඒ විදිහට කුසල භාවනාවක් කරගෙන යනකොට ඒක දිගට පවත්වාගෙන යාම හොඳයි කියලානේ හිතෙන්නේ. ඒ හොඳයි තමයි. දැන් එතකොට ඇත්තටම මේ මගේ මනසේ දැන් මේ හොඳට ඥාණය මතුවෙනවා. දැන් මේක දිගට පවත්වාගෙන යන්න ඕන කියලා සිතිච්ච සිතුවිල්ල හොඳයි වගේ පෙනුනට අපිට නොදැනුවත්වම ඒක ඇතුලේ ලෝභය තියෙනවා. ඇයි ලෝභය තියෙනවා කියන්නේ? දැන් මේ මනස හොඳට ප්‍රබෝධමත් වෙනකොට දැන් මේක අතාරින්න කැමති නෑ. ඒ ඒක ඒක නිරුද්ධ වෙන්න ඉඩ දෙන්න කැමති නෑ. ඒක හොඳයි කියලා දැනුණා නම් ඒක දිගට දිගට තියෙන්න ඕනේ. ඒක පවත්ව ගන්න ඕනේ. නඩත්තු කර ගන්න ඕනේ. ඒක මට ඕන. ඉතින් ඒතකොට කෙනෙක් අහන්න පුළුවන් ඉතින් කුසලයේ නඩත්තු කර ගැනීම මොකක්ද ඇති වැරද්ද? වැරද්දක් නෑ. වැරද්ද තියෙන්නේ ඒ පිළිබඳව ඇති වෙන කුසල තෘෂ්ණාව. එතකොට ඒ ඒ තෘෂ්ණාව ඇති වෙන්නේ මොකක් නිසාද? දැන් මෙතන සත්වයේ පුද්ගලයෙක් නැහැ කෙනෙක් නැහැ කියලා හිතුවට ඒ කෙනෙක් නැහැ කියලා අපි චින්තාමය වශයෙන් හිතුවට ඇතුළතින් දෘෂ්ටි වශයෙන් එනවා. ආ දැන් මගේ මනස හොඳට වැඩෙනවා. දැන් මට ප්‍රඥාව වැඩෙනවා. මේක නම් අතාරින්න හොඳ නැහැ. දැන් මේක තව ටිකක් තව පැයක් පවත්වාගෙන යන්න. දැන් සත්වයේ පුද්ගලයෙක් නෑ මම නෑ කියලා චින්තාමය වශයෙන් හිතුවට දෘෂ්ටිමය වශයෙන් ඇතුලෙන් අර මමත්වයේ නිසා තමයි අර ලෝභය ඇති ඉතින් ඊට පස්සේ දැන් අර තව පැයක් මම මේක පවත්වගෙන යන්න ඕන කියලා හිතලා එක විනාඩි 5ක් 10ක් ගත වුණේ නෑ සම්පූර්ණයෙන්ම මනස වික්ෂිප්ත වෙලා ව්‍යාකූල වෙලා කොහොමවත් ඒ ඉරියව්වෙන් ඉන්න බැරි මට්ටමක් ඇති වුණා. ඉතින් මට එදා හිතා ගන්න බැරි වුණා මොකක්ද ඒ උනේ කියලා. නමුත් ඒ වෙනකොට මම ඔය අජන්චා හාමුදුරුවන්ගේ පොතපත ඇසුරු කරමින් හිටිය නිසා මට උන්වහන්සේ කිව්ව එක කාරණයක් එතනදි සිහි වුණා. ඔබට ඇති වෙන්නේ ප්‍රඥාව නම් ඒ ප්‍රඥාවටත් යන්න දෙන්න. ඒ කියන්නේ සිතක් ඇති වෙලා නිරුද්ධ වෙනවනේ. එතකොට මේ නිරුද්ධ වෙනකොට ඒකට එහෙම නිරුද්ධ වෙන්න ඉඩ දෙන්න. ඒක බදා ගන්න ලෑස්ති වෙන්න එපා. උන්වහන්සේ උපමාවක් කියනවා ආලෝකය මතුනහම ඔබේ ආලෝකය අල්ලාගෙන රඳවා ගන්න උත්සාහ කළොත් අපි හිතමු දෝතින් ඒක ගන්නට උත්සාහ කරනවා. ඒතර ගන්නට උත්සාහ කළොත් ඇඟිලි ටික එකතු කරනකොට මේක වැහිලා යනවා. එතනින් එහාට ආලෝකයක් නැහැ. ඒතර ආලෝකයේ තියෙනම් ඒක කොහොම තියෙන්න ඉඩ ඒක නිරුද්ධ වෙනවා නම් නිරුද්ධ වෙන්න ඉඩ ආරේ. ඒතර එහෙම නැතුව අපි මේක තියාගන්න ඕන කියලා හිතපු ගමන්ම අපි ඒක අල්ලගන්න ගිය ගමන්ම එතන උපාදානයක් ඇතින උපාදානය කියලා කියන්නේ කුසලයක් නෙමෙයි. එතකොට ඒකට රුචිකත්වයක් ඇති වෙනවා. දැන් මගේ මනසේ ප්‍රඥාව අවදි වුණා. මගේ මනසේ නිර්ලෝභී බව අවදි වුණා. දැන් එතකොට දැන් මගේ මනසේ තමයි මේක අවදි වුනේ කියලා අපට ඒ යහ ගුණය පිළිබඳ තෘෂ්ණාවක් ඇති. ඇයි එහෙම ඇති වෙන්නේ? සාසව. තාම ඒවා පවතින්නේ ආශ්‍රව සහිතව. එතන තියෙනවා කාමාශ්‍රවය තියෙනවා. භවාශ්‍රවය තියෙනවා. දිට්ඨාශ්‍රවය තියෙනවා. අවිජ්ජාශ්‍රවය තියෙනවා. එතන සෝවාන් වෙලා නැත්තම් දිට්ඨාශ්‍රවය තියෙනවා. දැන් මේ දිට්ඨාශ්‍රවයේ ස්වභාවය තමයි අර මතුරු. දැන් භාවනා කරනකොට වැටහෙන්න ගන්නවා මෙතන සත්වයේ පුද්ගලයෙක් නැහැ කියන. ආ දැන් මොකුත් ප්‍රශ්නයක් නැහැ සත්වයකුත් නැත්තම් පුද්ගලයෙකුත් නැත්තම් කියලා හිතෙනවා. ඒ ශනේදී දිට්ඨාශ්‍රවය අවදි වෙනවා. ආ දැන් මගේ මනස හොඳයි. දැන් මට හොඳට ප්‍රඥාව පහළ වෙනවා. දැන් නම් මේක අතාරින්න හොඳ නැහැ. දැන් මේක දිගට පවත්වාගෙන. ඒ සැනින්ම අර දිට්ඨාශ්‍රවය අපහමත වෙනවා. දැන් දික්ටි වශයෙන් ගන්න දෙයක් නැහැ කියලා තමයි ප්‍රඥාවෙන් දකින්නේ. ඒ දැකපු එකම ආපහු දික්ටි වශයෙන් ගන්න. එතකොට ප්‍රඥා පහළ වුණා කියන්නේ අවිද්‍යාවේ දුරු වීම. ඒ අවිද්‍යාව දුරු වුණා කියන කාරණේ පිළිබඳවම අවිද්‍යාවෙන් ගන්න. එතකොට ප්‍රඥා පහළ වුණා කියන්නේ ලෝභය නැති බව. ඒ ලෝභය නැති බවම ආපහු ලෝභයෙන් ගන්න. ඒක තව ටිකක් වෙලා පවත්වගෙන යන්නට ඕන. ඒ පිරිසිදු தත්ත්වේ, පැහැපත් தත්ත්වේ, ඥානය ඒක තව තව දිගට පවත්වාගෙන යනවා. මේ විදිහට ඊ타ත්ම සූක්ෂම අර මුල් මුල් කුසලයන් ඊළඟ ෂණයේදී අකුසල් ජනිත වෙන්නට දායක වෙන්නට පුළුවන් පාදක වෙන්නට පුළුවන් ඒ කුමක් නිසාද සෑම ලෞකික කුසලයක්ම සෑම ලෞකික ගුණයක්ම සාසවා කාමාශ්‍රව භවාශ්‍රව දිත්තාශ්‍රව අවිජ්ජාශ්‍රව කියන ආශ්‍රවයන්ගෙන් විමුක්ත නැහැ එවෙන් තොර නැහැ. එවෙන් මිදිලා නැහැ. ඒ නිසායි අර්බුදය ඇති වෙන අර ලින්දේ පිරිසුදු වතුර වගේ. වතුර පිරිසුදුයි තමයි. හැබැයි ආපහු බොර වෙන්නේ ඒකම තමයි. කැළතෙන්නෙත් ඒකම තමයි. ඇයි ඒ අර අඩියේ රොන් මඩ තියෙන තාන. ඒතකොට සම්පූර්ණ මඩ ඉවත් කරපු යම්කිසි බඳුනක අපි හිතමු පානීය ජලයේ බෝතලයක. ඒතකොට ඒකේ ඒක කොතෙක් කැළතුවත් ආයේ කැළතිලා නිහඬ වුණාට පස්සේ අර තිබුණා වගේම තියෙනවා. ඇයි ඒකෙන් මඩ කරන්නට අවශ්‍ය මූල කොටස් ටික ඒකේ නැති නිසා. යන්නේ ඒ වගේ මේ ලෞකික මට්ටමේ මොන ගුණ ඇති වුණා <laughs> ඒකෙන් අර කෙලෙසීමක් සිද්ධ වෙන්න පුළුවන්. දැන් ඇත්තටම ඔය පැවිදි වෙච්ච මුල් කාලේ සමහර ඍෂිවරු ගැන හැම කියනකොට ඇතම් ඍෂිවරු ගැන සඳහන් වෙනවා ඒ ඍෂිවරු සමහර අවස්ථාවල සාප කරලා තියෙනවා අනිත් අයට. ඒතොර ඒ සාප කරලා ගම් දනව් විනාශ වෙලා තියෙනවා. එතකොට තව කෙනෙකුගේ හිස හත් කඩකට පැලෙන්න කියලා සාප කරලා තියෙනවා. එතකොට මේ යෝගීවරු ඒගොල්ලෝ ධාන වඩපු අභිඥා වඩපු අය. ඉතින් එහෙම කියනකොට සමහර අවස්ථාවලදී මට හිතා ගන්න බැරි වුණා කොහොමද එහෙම වෙන්නේ. ඉතින් ධාන වැඩුවා නම් අභිඥා වැඩුවා නම් එච්චර දේ දකින්න පුළුවන් නම් එච්චර ධානසිතක් මතු කරගන්න තරම් නීවරණ යටපත් වුණා නම් එහෙම කෙනෙක් කොහොමද තව කෙනෙකුට සාප කරන්නේ? තව කෙනෙක් නැසෙන්න වෙනසෙන්න අදිෂ්ඨානයක් කරන්න එපා. ඒ කරන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ සාසව ආශ්‍රවයන්ගෙන් යුක්ත නිසා. ඒ නිසා ඕනම මොහොතක මුල් කුසලය ඊළඟ ශ්‍රණේදී අකුසලයකට උපනිශ්‍රය වෙන්නට පුළුවන්. පදනම් වෙන්නට පුළුවන්. ඒ පදනම් වෙන්නේ ඇයි අර ආශ්‍රවයන් යට අඩියේ අනුශය වශයෙන් තියෙන නිසා. එතන පුඤ්ඤ භාගියා ඒවා සැප විපාක ඇති කරන සමත උපදි වේපක්ක පංචස්කන්ධයක් නිර්මාණය කරන්න හේතු වෙනවා. පංචස්කන්ධයක් නිර්මාණය කරනකොටම යලි දුක්ඛස්කන්ධය ආරම්භ වෙනවා. ඉතින් මෙන්න මේ දුර්වලකම හැම විටම ලෞකික සීලේ ලෞකික සමාධියේ ලෞකික ප්‍රඥාවේ ලෞකික ගුණෙහි මේ සෑම දෙයකම මේ දුර්වලකම රඳාපවතී. ඒ නිසා තමයි කෙනෙකුට ಗುಣ මච්චරිය ඇති වෙන්න පුළුවන්. ගුණය කියන්නේ ගුණය. ඒක පිරිසිදු මනෝභාවය. ඒක ඒක ඒකට අපි ගුණයයි කියලා කියන්නේ ඒක ඇතුළතෙන් සුදුසු වෙලාවට සුදුසු තැනදී ඒක මතුවෙනවා. එතකොටයි ඒක ගුණයක් වෙන්නේ. එහෙම නැත්නම් අපි ඒක බලහත්කාරයෙන් ඇති කරගන්න මනෝභාවයක් වෙනවනේ. ඒක ගුණයක් බවට පත් වෙන. ඒක ස්වයංව අවශ්‍ය තැනදී අවශ්‍ය කාර්යයේදී ඒ ඒ යහපත් මනෝභාවය මතුවෙනවා නම් තමයි අපි ඒකට ගුණයක් කියලා කියන්නේ. ඒ තැනත්තා ගුණවන්තේ. පරිත්‍යාග කරන්න ඕන තැනදී ත්‍යාගී ගුණය මතුවෙනවා. මෙත්තාව ඕන තැනදී මෛත්‍රී ගුණය මතුවෙනවා. කැපවීම ඕන තැනදී ඒ කැපවීමේ ගුණය මතුවෙනවා. ඉවසන්න ඕන තැනදී ඉවසීමේ ගුණය මතුවෙනවා. එතකොට ඒ අවශ්‍ය තැනදී අවශ්‍ය යහපත් මනෝභාවය මතුවෙනවා නම් තමයි අපි ඒකට ගුණයයි කියලා කියන්නේ. ඒතකොට ඒ ගුණය උනත් තවම අර ආශ්‍රව ප්‍රහාණය කරලා නැතිනම් ආපහු එය කැළඹිලා එය පාදක කොටගෙන ඊළඟ මොහොතේ ක්ලේශයන්ට උපනිශ්‍රේ වෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා තමයි ಗುಣ මච්චරියක් ඇති වෙන්නට පුළුවන් වෙන්නේ. තියෙන්නේ ගුණය තමයි හැබැයි එය පාදක කොටගෙන ආපහු මසුරුකමක් උපදිනවා දැන් මේ මගේ ගුණය ගැන අනිත් අයගේ ප්‍රසාදයක් යොමු වෙනවා දැන් මම හොඳ ගුණවන්තයෙක් කියලා ප්‍රසිද්ධයි මම හොඳ සිල්වන්තයෙක් කියලා ප්‍රසිද්ධයි එතකොට තවත් කෙනෙක් එහෙම ආවෙන් පස්සේ අර මට ලැබෙන අවදානේ මට ලැබෙන ඒ අනන්‍යතාවය ඒක දෙකට බෙදිලා දැන් අර අපි ඉහත අවස්ථාවකත් සිහිපත් කළා අර ද්වේෂය ඊර්ෂ්‍යාව ගැන කතා කරනකොට දැන් අපේ ශාසන ඉතිහාසයේ බොහෝ කතා ප්‍රවෘත්තිවල සඳහන් වෙනවා එකම පුරුෂයාට භාර්යාවන් දෙදෙනෙක් තුන්දෙනෙක් හතරදෙනෙක් ඉන්නකොට එතනදී ඇතිවෙන ගැටුම ඒකට විශේෂ නමක් කියනවා සපත්නී රෝෂය සපත්නී කියලා කියන්නේ එතකොට එකම සැමියාට පතිනියන් කිහිප දෙනෙක් එතකොට මේ පතිනියන් කිහිප දෙනෙක් ඉන්නකොට ඒ පතිනියන් අතර අන්‍යෝන්‍ය වශයෙන් ඇති වෙන රොස්සන් නැති ගතිය. රෝෂය කියලා කියන්නේ. ඒ ඊර්ෂ්‍යාව. එතකොට මේ ඊර්ෂ්‍යාව නිසා බොහෝ පව්කම් කරගන්න. එතකොට ඇයි මේ ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ? අර සැමියාගේ පූර්ණ ආදරය සෙනෙහස Taman වෙත ලැබෙන්න තියෙන එක දැන් දෙකට බෙදිලා යනවා. තුනට හතරට බෙදෙනවා. ඒකට කැමති නැහැ. එතකොට ඊර්ෂ්‍යාව ද්වේෂමූලිකව ඇති වෙනවා මසුරුකම ලෝභමූලිකව ජනිත ඒ දෙකේදීම එක වගේ මතු පිටින් ක්‍රියාත්මක වෙන්න පුළුවන් ඒ తත්වය ඇති වෙනවට අකමැත්ත. ඉතින් ওই විදිහට ගිහියා තුලත් පැවිද්දා තුලත් ගුණ වර්ණය ඉවසන්නේ නැති එහෙම නැත්නම් ඒකට නොකමැති වෙන ගතියක් ඇති වෙන්නට පුළුවන්. එතකොට ಗುಣ වර්ණ මාත්සර්ය ඇති තැනැත්තේ අනුන්ගේ ශීලාදී ಗುಣ ගැන කතා කරන්නට හා අනුන්ගේ ಗುಣ කියනවා අසන්නටද නොකමැතිය. එතකොට ආපහු දැන් ඒකෙන් ද්වේෂයක් මතුවෙන්නේ. දැන් නොකමැත්ත කියන්නේ ද්වේෂයනේ. දැන් ලෝභය පාදක කොටගෙන ඊට පස්සේ ද්වේෂය හටගන්නවා. දැන් මුලින් මතුවනේ මසුරුකම් මතුවෙන්නේ ලෝභය පාදකට. ලෝභය පාදක කොටගෙන ක්‍රියාත්මක කරලා ඒකෙන් ඊළඟ මොහොතේ ද්වේෂය මතුවෙනවා. ඒකයි අපි නිතරම කියන්නේ මේ ලෝභය සහ ද්වේෂය හාත්පසින් ප්‍රතිවිරුද්ධ. ප්‍රතිවිරුද්ධ වුණාට වෙන් කළ නොහැකි මට්ටමේ අන්‍යෝන්‍ය සම්බන්ධයක් ඒ සම්බන්ධය මොකද්ද? අනිවාර්යෙන් ද්වේෂය මතුවෙන්නේ ලෝභය නිසා. මෝහය තමයි ඒකේ මූල ධර්මය. නමුත් ලෝභය නිසා තමයි ඒකේ අනිත් පැත්තේ ද්වේෂය දෙන්නේ. යමකට කැමති වෙනකොට තමයි අනිත් දෙයට අකමැති වෙන්නේ. ඊට ප්‍රතිවිරුද්ධ දෙයට අකමැති වෙන්නේ. ඒකත් එක්ක ගැටෙන්නේ. ඒ නිසා තමයි ලෝභය එහෙම නැත්නම් කාමච්ඡන්දය අනාගාමී මාර්ගඥාණයෙන් ප්‍රහාණය වෙනකොට ඒත් එක්කම පටිඝය හොස් වෙනවා. එතකොට මේ දෙක හාත්පසින් ප්‍රතිවිරුද්ධ ධර්ම වුණාට එකක් මත තමයි අනිත් ධර්මතාවය යැපෙන්නේ. ඉතින් ඒ වගේ මුලදී ඇති වෙන්නේ මසුරුකම ඒ කියන්නේ තමන් තමන් වගේ අනිත් කෙනා ගුණවත් වෙනවට ගුණවත් වුනහම ඒ තමන්ට ලැබෙන ප්‍රතිලාභ අවධානය අගය දුර වෙනවාට කැමති නැති ගතිය ඒකට ඒක ඉවසන් නැති ගතිය. එතකොට ඒ තුලින් වහාම අර දේ නැති වෙනවා නම් හොඳයි. ඒක නොවෙනවා නම් හොඳයි කියන මේ ස්වභාවය මනසේ මතුවෙන. එතකොට එසැනින්ම ද්වේෂය මතුවේ. දැන් ඒකයි අර අපි සිහිපත් කළේ අපේ මද්දකීමක් හැටියට. දැන් මේ මෙතන සත්වයේ පුද්ගලයෙක් නැහැනේ ආත්මයක් නැහැනේ කියන වැටහීම එනකොටම ඒක ඇතුළෙන්ම සත්ව පුද්ගල ආත්ම දෘෂ්ටිය වූ අවිද්‍යාව එහෙම නැත්නම් දිට්ටි ආසවේ ඒක ඇතුළෙම මතුවෙනවා. ආ දැන් මට මේක හොඳට වැටහුණා. දැන් සත්වයේ පුද්ගලෙන් නැති බව මට වැටහුණා. දැන් කාටද වැටහිලා තියෙන්නේ? මටයි වැටහිලා තියෙන්නේ. ඒතකොට එතනම ආපහු ආයර කඩාගෙන වැටෙනවා එතන. හැබැයි ඒක ඒක පේන්නේ නැහැ. මොකද ඒක අපට පේන්නේ අපට දැනෙන්නේ ලොකු සතුටක් එහෙම නැත්නම් නිවන් මාගේ දියුණුවක් වගේ තමයි පේන්නේ. හැබැයි ආපහු අරකට එක ගැට ගිහිල්ලා පහලට ඇදගෙන වැටෙනවා. ඒ නිසා මේ සෑම ගුණයක් පිළිබඳව දානය, සීලය, භාවනාව මේවා ලෞකික මට්ටමේ තියෙන තාකල් ඕන මොහොතක පිරෙහෙන්න පුළුවන් කියලා කියන්නේ අන්න ඒ ස්වභාවය නිසා. මොකද මේ හැම එකක්ම සාසව ආශ්‍රව සහිතවයි තියෙන්නේ. ආශ්‍රව ප්‍රහාණය කරලා නෙමෙයි. මූලය එහෙම නැත්නම් අනුශය වශයෙන් ඒක යට තියෙනවා මේ ධර්මය. නිසා ඕන වෙලාවක කෙලසෙන්නට පුළුවන්. ඊළඟට පස්වෙනි කාරණය ධර්මමච්චරය. තර ධර්මමච්චරය කියලා කියන්නේ ධර්මයේද ප්‍රතිවේද ධර්ම, පරයාප්ති ධර්ම වශයෙන් දෙවැදෙන. ප්‍රතිවේද ධර්ම යනු මාර්ගඵල නිර්වාණයෝය. ඒවා ප්‍රතිවේද කරගෙන සිටින්නෝ ආර්යයෝය. ප්‍රතිවේද ධර්මයේ පිළිබඳ මසුරු බවක් ආර්යයන් කෙරෙහි නැත්තේය. සෑම දිනම ඒවා ප්‍රතිවේධ කරගන්නවාට ආර්යෝ කැමැත්තෝය. මච්චරිය ඇත්තේ පරයාප්ති ධර්මයේ පිළිබඳවය. මච්චරිය ඇත්තෝ Taman දත් අප්‍රසිද්ධ ධර්මය අන්‍යයන්ට කියා දෙන්නට නොකමැත්තෝය. ඔහු එය කියා දෙන්නාහු ගුරු මුෂ්ටියයි කියා කොටසක් ඉතිරි කර ගනිති. Taman වෙත ගුරු මුෂ්ටිය තිබව කියන්නේ දහම් මසුරුවය. ඔවුහු ධර්මයේ උගැත්මට උත්සාහ කරන අන්යන් දුටු විටද ඒවැයි දුෂ්කරකම් ආදිය කියා පසුබස්වති වෙන අතකටෝ හරවති ධර්මයේ නූගැන්විය යුක්තෝද වෙති ඇතැම්හු ධහමට පහර ගැසීමේ බලාපොරොත්තුෙන් ධර්මයේ සොයති එවැනි අයට ධර්මයේ නොදීම ධම්මමච්චරිය නොවේ ඇතැම් ලෝල පුද්ගලයෝ උසස් ධර්ම උගෙන තමන් කෙරෙහි නැති උත්තරී මනුෂ්‍ය ධර්මයන් ප්‍රකාශ කර අපාගාමී වෙති. ධර්මය නිසාම විපතටපත් විය හැකි. ඒබඳු පුද්ගලයන්ට පුද්ගලානුග්‍රහයෙන් ධර්මය නොදීමද ධම්මමච්චරිය නොව. එතකොට ධම්මමච්චරිය කියලා කිව්වන් පස්සේ ධර්මය කියන එක කොටස් දෙකකින් යුක්තයි. පරයාප්ති ධර්මය සහ ප්‍රතිවේද ධර්මය. දැන් ශාසනය කොටස් තුනකට බෙදනවා පරයාප්ති ශාසනය, ප්‍රතිපත්ති ශාසනය, ප්‍රතිවේද ශාසනය. එතකොට ප්‍රතිපත්ති ශාසනය කියලා කියන්නේ අර පරයාප්තිය ක්‍රියාවට නැංවීම. එනිසා මෙතන කරුණු දෙකක් විතරක් ධර්මයේ හැටියට අරගෙන තියෙනවා මොනවද පරයාප්ති ධර්මය සහ ප්‍රතිවේද ධර්මය. අර ප්‍රතිපත්තිය කියන එක අර පරයාප්තියම පුහුණු කිරීමයි එතන තියෙන්නේ. ඒ නිසා ඒක මෙතන සලකලා නැහැ. ධර්මය පරයාප්ති ධර්මයේ ප්‍රතිවේද ධර්ම. ඒතර පරයාප්ති ධර්මය කියලා කියන්නේ මොනවද? මේ ත්‍රිපිටකය සූත්‍ර විනය අභිධර්ම වශයෙන් තථාගතයන් වහන්සේ වසර 45ක් දේශනා කළ මේ ත්‍රිපිටකයේ අන්තර්ගත කාරණා තථාගතයන් වහන්සේ යම්තාක් ලොවට දේශනා කළා නම් ධර්ම විනය අභිධර්මයේ වශයෙන් ඒ දෙසූ දේ තමයි පර්‍යාප්ත ධර්ම. ඊළඟට ප්‍රතිවේද ධර්මය කියලා කියන්නේ ඒ දෙසූ දේ පුහුණු කරලා තමන් සති සම්පජඤ්ඤයෙන් ප්‍රත්‍යක්ෂ කරනවා නම් ඊළඟට ඒ ප්‍රත්‍යක්ෂ කිරීම කොහොමද? තදංග වශයෙන්, විස්කම්බන වශයෙන් නොවේ, සමුච්ඡේද වශයෙන්. තදංග වශයෙන් කියලා කියන්නේ අපි කෙලස් తాවකාලිකව යටපත් කරලා අපි දේවල් වටහා ගන්නවා. එතකොට ඒකට කියනවා තදංග නිරෝධයයි. අපේ මනසේ රාගය, ద్వේෂය తాවකාලිකව හටගන්න එක නවතිනවා. අපි කුසලයට අවධානය යොමු කරනවා. එතකොට ඒකත් එක්තරා නිරෝධයක්. ඒකත් එක්තරා වැටහීමක්. නමුත් ඒක తాවකාලිකයි. ඊළඟ ශ්‍රණයේදී අර විරුද්ධ ප්‍රත්‍ය ලැබෙනකොට අර යටපත් වෙලා තියෙන දුර්ගුණ මතුවෙනවා. එතකොට දෙවැනි අවස්ථාව තමයි විස්කම්මන. විස්කම්මන කියලා කියන්නේ දීර්ඝ කාලී. ඒ කියන්නේ අපේ මනසේ නීවරණයන් යටපත් කරගෙන ධානයක් වගේ තත්වයකට මනස පුහුණු කරගත්තාම ඒ චිත්ත සමාධිය, ඒ කුසල චිත්ත ඒකාග්‍රතාවයේ හේතු කොටගෙන එතන අකුසලයට මතුවෙන්න ඉඩක් නැහැ. ඒතර දීර්ඝ කාලයක් අපේ මනසේ පිරිසිදු බව රැකිලා තියෙනවා. එහෙම තියෙනකොට ඒකත් එක්තරා නිරෝධයක්, ඒකත් එක්තරා අවබෝධයක්. ඒතර ඒක විස්කම්බන විස්කම්බන වශයෙන් කෙලස් යටපත් කිරීම. දැන් එහෙම කරපු උතුමන් තමයි සමහර වෙලාවට අර කවුද මහා සීව හාමුදුරුව වැනි ස්වාමින් වහන්සේලා. ඒ කියන්නේ උන්වහන්සේ කමඨහන් දීලා 30000ක් ශිෂ්‍යව අරහත්ත්වයටපත් වෙලා. දැන් තමන් වහන්සේ අරහත්ත්වයටපත් වෙලා නැහැ. නමුත් උන්වහන්සේ හිතාගෙන ඉන්නේ දැන් තමන් සියලු කටයුතු අවසන් කරලා ඉන්නේ කියලා. අරහත්ත්වයටපත් වෙලා ඉන්නේ කියලා. ඇයි ඒ? මනසේ කිසිදු ක්ලේශයක් මතුවෙන බවක් දැනෙන්නේ, පෙනෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා උන්වහන්සේත් හිතාගෙන ඉන්නේ දැන් කෙලස් නසලන්නේ. නමුත් අර එක්තරා ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ නමක් විසින් ප්‍රශ්න කරනකොට තමයි ඇත්තටම Taman කෙලස් නසලන්නේ නැහැ කියන එක උන්වහන්සේට දැනෙන්නේ. මොකද අර අනිත් අයට නිරන්තරයෙන් ධර්මය කියා දෙනකොට නිතරම ධර්මය සිහි කරනවා නිතරම ධර්මය මෙනෙහි කරනවා නිතරම ධර්මය කතා කරනවා එතකොට දැන් අර ක්ලේශයන්ට මතුවෙන්න ඉඩක් නැහැ ඒවා යටපත් වෙනවා එතකොට අපි රැවටෙන්නට පුළුවන් අපේ හිතේ කෙලෙස් නැහැ. දැන් එක්තරා මීට අවුරුදු 20 15කට 20කට විතර උනදී 20කට විතර උනදී එක මහත්මියක් අපට කතා කළා කතා කරලා අපට කිව්වා හාමුදුරනේ ඔබ වහන්සේලා ඇසුරු කිරීම නිසා අපට ලොකු යහපතක් සිද්ධ වෙලා තියෙනවා අපි මේ ධර්මය දැනගෙන තේරුම් අරගෙන අපි ඒවා පුහුණු කරනවා ඉතින් ඒ නිසා අපේ ගෙවල් වල හරියට ගැටලු ප්‍රශ්න අර්බුද අනිත් අය අතර හැබැයි ඒ සියල්ලක් අතර අපි බොහොම සැනසීමෙන් ඉන්නවා ඔබ වහන්සේලාට පින් සිද්ධ වෙන්න කියලා කිව්වා. ඉතින් ඔහොම කිව්වා වුණාට ඒවා ඇත්තට සාර්ථක කතා නොවේයි ප්‍රායෝගිකව බලනකොට කියන බව අපේ අත්දැකීමෙන් තේරුම් අරන් තියෙනවනේ යම් ප්‍රමාණයකට. ඉතින් ඒ නිසා මම එතුමියට කිව්වා ඉතින් එහෙම හිතලා සතුට වෙන එක හොඳයි. හැබැයි අතාරින්න එපා. පුහුණුව හැමතිස්සෙම සිහි කල්පනාවෙන් තමන්ගේ මනස ගැන හොඳ අවධියෙන් පරීක්ෂාවෙන් කටයුතු කරන්න. මොකද ඔය තෘප්තිමත් බවත් එක්කලා තමන්ගේ මනස පිළිබඳ අවධානය ගිලිහෙන්න ඊට පස්සේ තව සතියකට විතර පස්සේ නැවත මට දුරකථනයෙන් කතා කරලා කියනවා ස්වාමින් වහන්සේ මම ඊයේ රාත්‍රී හීනයක් දැක්කා මම හීනෙන් හරියට ඇඬුවා එතකොට අඬලා අඬලා අඬලා ගාක් වෙලා මං ඇඬුවා. ඒ අඬලා ඉවර වුණාට පස්සේ මට අවදි වුණා. අවදි වුණාට පස්සේ මට ලොකු සැහැල්ලුවක් දැනෙන්න ගත්තා කියලා කිව්වා. පස්සේ මම කිව්වා දැන් අඬලා අඬලා ඉවර වුණාට පස්සේ සැහැල්ලුවක් දැනුණා කියන එකේ තේරුම ඊට කලින් ඒ සැහැල්ලුව තිබුණේ නැහැ කියන එකයි. විශේෂ සැහැල්ලුවක් දැනුණා කියන්නේ ඊට කලින් නොතිබිච්ච තත්ත්වයක්. මොකද ඊට කලින් තිබිච්ච තත්ත්වයක් ආය අමුතු සැහැල්ලුවක් දැනෙන්න විදිහක් නැහැ. ඒක කලිනුත් තිබ්බනම් ඒ තිබිච්ච මට්ටම. ඒතර විශේෂයෙන් සැහැල්ලුවක් දැනනා කියන්නේ අර තිබුණට වඩා සහනයක් Tamanට සැලසුණා කියන්නේ. එතන මම කිව්වා දැන් ඒතර ගිය සතියේ කතා කරලා කිව්වා මේ ධර්මයේ පුහුණු කරනවා. අපිට දැන් හරි ලාභයක් ඔබ වහන්සේලාට බොහොම පින් සිද්ධ වෙනවා. අපේ ධර්මයේ පුහුණු කරන නිසා කිසිදු පීඩාවක් නැතුව ඉන්නවා. මේ අනිත් අය ඔක්කොම අර්බුද ඇති කරගන්න අතරේ අපි සැනසීමෙන් ඉන්නවා කියලා කිව්වා. ඒතර දැන් කියනවා හීනෙන් ඇඬුවා අඬලා ඉවර වුණාට පස්සේ ලොකු සැහැල්ලුවක් දැනනවා. ඒතර මොකද්ද මේ මෙතන ඇති වෙන්නේ? අර අපේ මනසේ කිසිදු ප්‍රශ්නයක් නැහැ කියලා හිතන්නේ මොකක් නිසාද? හැබෑවටම අර සියුම් ක්ලේශයන් යටපත් වෙලා තියෙනවා ඒවා යටපත් වෙලා තියෙන බව පේන්නේ නැහැ අර ධර්මය ගැන හිතමින් ඉන්න තාක්. නමුත් අර සමහර කාරණා මනසට පීඩාකාරී දේවල් එනකොට නිතර ධර්මය ගැන කතා කරන කෙනා අරව මතුවෙන්න දෙන්නේව යට කරන. අන්න එතකොට මනස වංචනික මනස වංචනික වෙලා විවිධ ක්‍රම හොයනවා අර තමන්ගේ පීඩාව එළියට දාගන්න. එතකොට ඒක මානසික දුර්වලකම මානසික රෝගයක් හැටියට මතුවෙන්න පුළුවන් ඒක කාය රෝගයක් හැටියටත් මතුවෙන්නට පුළුවන් මනසේ මතුවෙන යම් යම් ක්ලේශයන් යම් යම් ආවේගයන් බලහත්කාරයෙන් යට කරන්න එතකොට දැන් එහෙම ස්වභාවිකව ඒවා ගලාගෙන යන්නට ඉඩ නැති වුණොත් ඊට පස්සේ මනස යොදන එක්තරා උපක්‍රමයක් තමයි සිහින මාර්ගෙන් ඒ අවස්ථාව උදා කරගන්න උත්සාහ කරනවා. ඒක කාම, කෝප ආදී හැම දෙයකටම සාධාරණයි. ඒ කියන්නේ යම තමන් යම්කිසි කාමුක අරමුණක් ඒ විදිහට යට කරගෙන හිර කරගෙන ඉන්න උත්සාහ කළොත් සිහිනෙන් ඒ තමන් අපේක්ෂා කරන කාම සංඥා, කාම සංකල්පනා, ඒ ආස්වාදයන්, ඒ ඉන්ද්‍රිය පිනවීම, ඒ සියල්ල සිහිනයත් එක්කලා ක්‍රියාත්මක කරනවා. ඒ යර පියවි ලෝකේ මේක බලහත්කාරයෙන් යට කරලා එතකොට කියවි ලෝකයේ අවස්ථාව නැති වෙනකොට සිහිනෙන් හරි අවස්ථාව උදා කරගන්නට උත්සාහ කරනවා. එහෙම නැත්නම් द्वේෂය අර විදිහට බලහත්කාරයෙන් යට කරලා තිබ්බන් පස්සේ සිහිනෙන් හරි අනිත් අයට ගහන්න මරන්න ක්‍රියාත්මක වෙන්න පුළුවන් මනස. එතකොට දැන් මේ ඊයේ පෙරේදත් එක තරුණ දරුවෙක් කතා කරලා කිව්වා හම්දුන්නේ මම ටිකක් බය හිතෙන හීනයක් දැක්කා. මම හීනෙන් කෙනෙක්ව මැරුවා. එතකොට මරලා මේ මනුස්සයා පණ අදිනවත් මම බලා හිටියා. එතකොට මැරෙනවත් මම දැක්කා. මම සාමාන්‍යයෙන් ප්‍රකෘති ජීවිතේ මම සත්තු සතෙක්වත් මරන්නේ නැහැ. මම කුහුවෙක්වත් මරන්නේ නැහැ. එතකොට එහෙම මම මෙහෙම හීනයක් දැක්කේ කොහොමද? මොකද්ද හේතුව? මට හරි හිතට බයයි. මම නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න. ඒ දවස්වල මොනවා හරි චිත්‍රපටි බැලුවද, ටෙලි නාට්‍ය බැලුවද, එහෙම නැත්නම් මොනවා හරි බය හිතෙන වගේ සිදුවීම්. එතකොට මොකද්ද මේ මේකත් එක්කලා සම්බන්ධතාවය. එහෙම නැත්නම් මොනවා හරි බඳු ආවේගයන් යට කරගෙන හිටියද? ඉතින් මෙහෙම කලක් අපි උත්සාහ කරන්න ඕන ප්‍රත්‍යවේක්ෂා කරලා ඒ ඒ යටපත් වෙලා තිබිලා මතුනේ මොකද්ද කියලා හොයාගන්න. ඉතින් ඒකත් හොයන්න පුළුවන් වෙන්නේ අර විදිහට මතුණා කියලා දැනුණොත් සිහිනෙන්. ඉතින් සමහර වෙලාවට එහෙම මොකක්වත් දැනෙන්නේ නැහැ. අර ස්වාමින් වහන්සේට වගේ එතකොට මොකක්වත් කෙලස් නැහැ කියලා හිතාගෙන ඉන්න. ඉතින් දැන් අර කාන්තාව කිව්වේ එතකොට දැන් සිහිනෙන් හැඬුව දිගට ඊට පස්සේ ලොකු සැහැල්ලුවක් ඇතිවෙනවා. දැන් අර මනසේ එන ආවේගය කියන්නේ ශෝකය, කම්පනය ඒක හිර කරගෙන හිටියන් පස්සේ සිහින මාර්ගයෙන් ඒක මනසින් නිදහස් වෙන්නට උත්සාහ කරනවා. ඉතින් ඒ ඒ එහෙම නිදහස් වුණාට පස්සේ දැන් ඇයට ලොකු සැහැල්ලුවක් වගේ දැනෙන්න පටන් ගන්නවා. ඉතින් එතනදී මම පැහැදිලි කරලා දුන්නා. ඉතින් කෝකෙන් තේරුම් ගන්න අපේ මනස හරිය සැහැල්ලුයි අපි හරියට ගුණධම් වඩනවා. ඒ නිසා අපි හොඳට ඉන්නවා වගේ පෙනුනට ඒක ඇතුළේම තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අර චාහාමුදුරුව එක තැනක කියනවා ඔබ නිවැරදි කියා හිතන තැනමයි ඔබේ ගුරුවරයා ඔබට වරද පෙන්නන්නේ. ඒ කියන්නේ අපි අපි මේක තමයි හරි මේක තමයි නිවැරදි தත්ත්වය කියලා හිතනකොට එතනම තමයි වැරද්ද ඇති වෙන්නේ. ඒ කොහොමද අර අර මට සිද්ධ වුණා වගේ. ආ දැන් මෙතන සක්කාය දිට්ඨියෙන් ගන්න දෙයක් නැහැ, සත්වයකුත් නැහැ, පුද්ගලයෙකුත් නැහැ, ආත්මයකුත් නැහැ, මම කියලා කෙනෙකුත් නැහැ, මොකක්වත් නැහැ. මෙතන තියෙන නාම රූප ධර්ම ටිකක් විතරයි නේද කියලා දැනෙනකොට ඉතින් ඒක තමයි හොඳ தත්ත්වය, හොඳ මානසික தත්ත්වය. ඒක තමයි ප්‍රඥාව. ඉතින් ඒතකොට මේ ප්‍රඥාව ඒක තමයි හොඳ කියලා හිතනකොටම එතනම තමයි ප්‍රශ්නේ ඇති වෙන්නේ. එතනම තමයි ආපහු සක්කාය දිට්ඨිය මතුවේ. එතනම තමයි තෘෂ්ණාව මතුවේ. ඉතින් ඒ නිසා ඊටාම සියුම් විදිහට අපි තුල සති සම්පජඤ්ඤය දියුණු කරගත්තේ නැතිනම් අපිට ඒ ධර්මයන් ප්‍රත්‍යක්ෂ කරන්න බෑ. එතකොට ප්‍රතිවේද ධර්මය. දැන් පරයාප්ති කියලා කිව්වොත් ත්‍රිපිටකයේ තියෙන බුද්ධ වචනේ. ත්‍රිපිටක බුද්ධ වචනේ. එතකොට ප්‍රතිවේද කියලා කිව්වේ ඒවා ඔය විදිහට නැවත නැවත භාවිත කරලා ප්‍රගුණ කරලා යම් අවස්ථාවක මාර්ගඥානේ සමුච්ඡේද වශයෙන් ඒ ක්ලේශ මූලයන් ප්‍රහාණය කළා. නැවත නොහට ගන්න ආකාරයෙන් ප්‍රහාණය කළාම ඇති වෙන ප්‍රත්‍යක්ෂ අවබෝධය තමයි ප්‍රතිවේද ඥානයයි කියලා කියන්නේ. ප්‍රධාන වශයෙන්ම මාර්ගඵල ධර්ම. එතකොට අන්න මේ ප්‍රතිවේදය තුලින් ඇති වෙන ධර්මයේ පිළිබඳව එහෙම නැත්නම් ප්‍රතිවේද ධර්මයේ පිළිබඳව කිසිදු අවස්ථාවක මසුරුකමක් ඇති වෙන්නේ නැහැ. ඇයිද? ඒවා අර සාසවා කිව්ව ගුණෙන් එතන නැහැ. එතකොට ඒවා අරියා අනාසවා ආර්ය වූ අනාශ්‍රව මට්ටමක් එතන තියෙනවා. මග්ගංග මාර්ග අංගයක් හැටියට ක්‍රියාත්මක වෙන. එතකොට එතන අනාසව තත්වයක්. අනාසව කියලා කියන්නේ අර කාමාශ්‍රව, භවආශ්‍රව, දිට්ඨාශ්‍රව, අවිජ්ජාශ්‍රව ඒවා නැහැ එතන. ඒවා නැතිනම් දැන් මේක කැළතිලා ඇවිස්සෙන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා ලෝකෝත්තර මට්ටමින් අපේ මනසේ ධර්මඥානය අවදි වුණොත් ඒවා සම්බන්ධ කොටගෙන නැවත ක්ලේශයන් උපදින්නට ඉඩක් නැහැ. මොකද එතන ක්ලේශයන්ගෙන් විනිර්මුක්ත ස්වභාවයක් නිසා. ඒ නිසා මාර්ගඵලලාභී උතුමන්ට ඇතිවෙන ඒ ප්‍රතිවේද ධර්මඥානය පාදක කොටගෙන උන්වහන්සේලාට මසුරුකමක් උපදින්නේ උන්වහන්සේලා කැමති ලෝකේ සියලු සත්වයෝම මේ විමුක්තිය සාක්ෂාත් කරනවට මොකද තමන් වහන්සේලා එක අත්දැක්කහම අනිත් බොහෝ දෙනා මේ தത്വයටපත් වෙනවා නම් හොඳයි කියලා ඒ කරුණාවත් එක්ක තමයි නැවත නැවත උන්වහන්සේලා උත්සාහ කරන්නේ අන් අයටත් ඒ මඟ කියා දෙන්නේ. ඒ නිසා ධර්මය කියන එක දෙආකාරයි ප්‍රතිවේද පරයාප්ත ධර්මයේ ප්‍රතිවේද ධර්මය කියලා ප්‍රතිවේද ධර්මයේ පිළිබඳ මසුරුකමක් ඇති වෙන්නේ එහෙනම් මසුරුකම ඇති වෙන්නේ කුමක් පිළිබඳවද පරයාප්ත ධර්මයි පරයාප්ත ධර්මයේ ත්‍රිපිටකයේ තිබ්බට නෙමේ ඒ ත්‍රිපිටකයේ තියෙන ධර්මයේ සූත්‍ර මම යම් ප්‍රමාණයක් දැනගෙන තියෙනවා නම් අභිධර්මයේ යම් ප්‍රමාණයකට මම ගැඹුරින් දන්නවා නම් විනය මම ගැඹුරින් දන්නවා නම් ඔන්න මම දැන් ධර්මයේ දන්නවා විනය දන්නවා මම අභිධර්මයක් දන්නවා මට ගැඹුරු දහම් කරුණු හොඳින් වැටහෙනවා කියලා ඔන්න ඒක සම්බන්ධව Tamanට ඇති වෙන්නට පුළුවන් මාන්නය. ඊට පස්සේ ඒ Tamanගේ මට්ටමට අනිත් කෙනා සූත්‍ර ධර්ම කියවලා අභිධර්මයේ කියවලා විනය කියවලා ඒගොල්ලෝ ඉදිරියට එනකොට අන්න ඒකට ඔරොත්තු දෙන්නේ නැහැ. ඒක පහත් කොට සලකන්නට උත්සාහ කරන. ඒගොල්ලෝ වෙන වෙන පැති වලට යොමු කරන්න උත්සාහ කරන. දැන් අපි පෙර දින එකක් කිව්වා මේවා ධර්මය කියලා ගත්තන් පස්සේ මම විවිධ ක්ෂේත්‍රවල කලා ක්ෂේත්‍රය, අධ්‍යාපන ක්ෂේත්‍රය හැම පැත්තකම ගත්තන් පස්සේ ඉහළට යනකොට මෙන්න මෙහෙම මසුරු හම්බ ගුරුවරු අතර ආචාර්ය මහාචාර්යවරු අතර පවා අර විදිහට තව කෙනෙක් එතනට එනවට කැමති නැති. ඒ තමන්ගේ මට්ටමට තව කෙනෙක් ක්‍රියාත්මක වෙලා පරිපූර්ණ වෙනවට කැමති නැහැ. ඇයි කැමති නැත්තේ? අර තමන්ගේ ප්‍රභාව අඩු වෙයි කියන ගැටලුව. ඒකට ඊර්ෂ්‍යාව නිසා හැම වෙන්නත් පුළුවන්, අසුරුකම නිසා හැම වෙන්නත් පුළුවන්. ඒතකොට ඒ විදිහට කවර හෝ මෙතන ප්‍රධාන වශයෙන් කියන්නේ ත්‍රිපිටක ධර්මය පිළිබඳව. එතකොට අවශේෂ මනසට අරමුණු වෙන ඕනම විෂය කාරණයක් ඕනම ශාස්ත්‍රඥානයක් පිළිබඳවත් මේ කාරණේ එහෙමමයි ඒ නිසා ගිහි පැවිදි කියලා වෙනසක් නැතුව Taman දන්නා දේ සම්බන්ධව. ඒ දන්නා දේ නිසා Tamanට ඇතිවෙන ප්‍රභාව ඒ මට්ටමට අනිත් කෙනා නැගිටින්න උත්සාහ කරනකොට ඒකට විරුද්ධ වෙන නොමග යවන බාධා කරන ගති ඇති වෙන්නට පුළුවන් මසුරුකම නිසා. නමුත් යම් කෙනෙක් මේ ධර්මයේ පිළිබඳව ගරුත්වයක් නැතිනම් ධර්මයට පහර ගහන්න ඉගෙන ගන්න හදනවා නම් සමහර විට වෙනත් ආගමක කෙනෙක් දැන් වර්තමාන එක්තරා ප්‍රවණතාවයක් තියෙනවා අන්‍ය ආගම්වල අයත් බුදුදහම ඉගෙන ගන්නට බෞද්ධ දර්ශන ඉගෙන ගන්නට භාවනා කරන්න උත්සාහ කරනවා. ඉතින් ඒක හොඳ ප්‍රවණතාවයක්. ඒගොල්ලන්ට අපි මඟ පෙන්වන්න ඕන. නමුත් පරිස්සම් වෙන්න ඕන එන්නේ මොකටද? දැන් මේක දැනගෙන ඒ ඒකෙන්ම අනිත් පැත්තට ගහන්නද හදන්නේ. දැන් ඔය පසුගිය කාලේ අපේ මේ පොකුණු විට කිට්ටුව විදේශික තරුණ පිරිසක් නැවතිලා ඒගොල්ලෝ රිසර්ච් එකක් යම්කිසි අධ්‍යයනයක් කරනවායි කියලා ආරංචි වුණා. ඒතර කෙනෙක් අහලා තිනවා මොකක් ගැනද අධ්‍යයනය කරන්නේ? ඒගොල්ලන්ගේ අධ්‍යයනය තමයි ලංකාවේ මේ තරම් ආගම් තිබිලා ආගමික ගැටුම් ඇති නොවන්නේ කුමක් නිසාද? දැන් ඉතින් මාත්‍රකාව වශයෙන් ගත්තාම හොඳ අධ්‍යයනය. දැන් මොකද්ද මේකේ පරමාර්ථය? දැන් ලොකු අමාරුවක් තියෙනවා මෙච්චර ආගම් තිබිලා ඇයිද මේ මරා ගන්න නැත්තේ? ජාතීන් වශයෙන් අවුලවන්නට උත්සාහ කරනවා විවිධ පැතිවලින්. එතකොට ඒවැ ආදීනව අපි දැක්ක අවුරුදු 30ක් මුළුල්ලේ. ඒතර ජාතීන් ජාතීන් වශයෙන් කොටවනවා. නමුත් මේ ආගමික ආගමික වශයෙන් කොටවන්න අමාරුයි. ඇයි එහෙම නොවෙන්නේ? එහෙම අවුලවන්න නම් මොකද්ද කරන්න? දැන් මේක මේක යට වෙලා තියෙන්නේ මොන සාධක නිසාද? මේක අවුලවන්න මොකද්ද කරන්න? ඉතින් ඒ වගේ ඒ පරේෂණවල මොකක්ද යටි පරමාර්ථය? මේ මේ මේවා අධ්‍යයනය කරන්න එන්නේ මොකටද? ඒවා අපි හඳුනාගත්තේ නැතිනම් බොහෝ කොට අපි මේ බඳු අයට මුලා වෙලා හසු වෙන්නට පුළුවන්. එතකොට අපිම නිකන් ආයුධ දීලා ඒ අයගෙන් විනාශ වෙන්නට මඟ හදා ගන්න පුළුවන්. ඒ නිසා අර වංචනික අදහසෙන් පහර ගහන අදහසෙන් විනාශ කරන අදහසෙන් යමක් ඉගෙන ගන්න උත්සාහ කරනවා නම් ඒ බඳු කෙනෙකුට දේවල් නොදී ඉන්න එක ශාස්ත්‍රයෙන් නොදී ඉන්න එක මසුරුකම නෙමෙයි. හැබැයි අපි එතනදි තේරුම් ගන්න ඕන දෙයක් තමයි දැන් බුදු කෙනෙක් වගේ කෙනෙක් හමුවේ අර වගේ පහර ගහන අදහසින් ආපු අයත් විමුක්තිය ලබලා තියෙනවා. දැන් ඔය සුසීම කියන පිරිවැජියා බුදුහාමුදුර ළඟ මහාන වෙන්නේ ගාථා ඉගෙන ගන්න. ඊළඟට මන්ත්‍ර අනිත් අයව වසඟ කරගන්න රටාව මොකක්ද කියලා ඉගෙන ගන්න. එහෙම මහාන වෙච්ච ඇතන් බ්‍රාහ්මණය හිටියේ. ඒතර ඒගොල්ලෝ එන්නේ මේකෙන් මොනවා හරි දැහැගෙන කියලා ඒගොල්ලන්ට ඕන වැඩේ කරගන්න. හැබැයි බුදු කෙනෙක් වගේ කෙනෙක් දන්නවා ආසය අනුසය. මේ මේ මොන අදහසින් ආවත් දැන් මේ වෙනත් ආගමික කණ්ඩායමක් එක්ක ඉන්න නිසා ඒගොල්ලන්ගේ බහට රැවටිලා දැන් මේ මොනවා හරි අරගෙන යන්න තමයි එන්නේ වංචනික අදහසින් තමයි එන්නේ. හැබැයි තථාගතයන් වහන්සේ දකිනවා ඒගොල්ලන්ගේ ආශය ඒක නෙමෙයි. ආශය කියලා කියන්නේ අසුරු කොට සිටින මූලික මනෝභාවය. දැන් බද්දවග්ගිය කුමාරවරු හමු වෙනකොට ඒගොල්ලෝ කාන්තාවන් අරගෙන කාන්තාවක් නැති කෙනා වෛශ්‍යාවක් අරගෙන කාමෙහි හැසිරෙන්නට ගිය කාමලෝලී තරුණ පිරිසක්. එහෙමයි අපිට බැලූ බැලමට පේන්නේ. හැබැයි තථාගතයන් වහන්සේ දකිනවා මේ මතු පිටින් කාමලෝලී වගේ පෙනුනට ඇතුළතින් මේ අයගේ ආද්‍යාසයේ නෛෂ්කාම්‍ය ආද්‍යාසය කාමයන්ගේ නික්මීමේ අදහස. එතකොට බුදුහාමුදුරුවෝ ඒක ඍජුව මතු කළා. ඒ නිසා එක දේශනාව අවසන් වෙනකොට 30 දෙනාම රහත් වුණා. ඉතින් ඒ නිසා සම්මා සම්බුදු කෙනෙකුට පරචිත්ත විඥාන ඥානය දියුණු කරපු අනිත් කෙනෙකුටත් යම් ප්‍රමාණයකට හැකියාව තියෙන්න පුළුවන්. ඊළඟට සමාජය පිළිබඳව පුද්ගලයන්ගේ මනෝභාවයන් පිළිබඳ විචක්ෂණ අත්දැකීම් තියෙන කෙනෙකුට යම් ප්‍රමාණයකට හැකි වෙන්න පුළුවන් වැරදි අදහසින් ආව වුණත් එයා නිවැරදි මඟට යොමු කරන්න. ඉතින් Tamanට ඒ බඳු දක්ෂතාවයක් නැතිනම් අපි නිකන් අනිත් අයට ආයුධ සපයන්න නැතුව නිහඬ වීම ඒක මසුරුකම නෙමෙයි. ඊළඟට තව සමහර අය මේ ධර්මයේ ඉගෙනගෙන ඒගොල්ලන්ගේ අඥානකමත් එක්කලා ඒගොල්ලෝ තමන් මේ මේ தත්ත්වයටපත් වුණා කියලා ලෝකෙට අඟවමින් ලෝකය මුලා කරන්නට ප්‍රයත්න කරනවා තමනුත් වංචක ධර්ම වලට හසු වෙලා අනිත් අයත් ඒ මට්ටමට මුලා කරයි. ඉතින් ඒ වගේ චරිත හඳුනා ගත්තාම ඒගොල්ලන්ට ධර්මයෙන් නොදී සිටීම මසුරුකම නෙමේ. ඇයි ඒ පුද්ගල අනුග්‍රහයක් හැටියට. ඒගොල්ලන්ටත් එකෙන් අනර්ථයක් වෙනවා ලෝකෙටත් අනර්ථයක් වෙනවා. ඒක වැළැක්වීමේ අදහස. ඉතින් මෙන්න මේ විදිහට මේ මසුරුකම පිළිබඳව පැහැදිලි කරලා තියෙන්නේ ඊළඟට නායක හඳුරෝ අවසානටෙහි දක්වනවා මේ පංච ප්‍රකාර මාත්සරයන් අතුරෙන් ආවාස මච්චරියෙන් මසුරුකම් කළවුන් ආවාසවල කුණු කසල හිස මත තබා හැසිරෙන යක්ෂයින් പ്രേතයින් වන බවද කුල මච්චරියෙන් ලේ වමනේ ලේ අතිසාරය හටගන්නා බවද ලාභ මච්චරියෙන් යක්ෂයන් പ്രേතයන් පිඹුරන් වන බවද වන්න මච්චරයෙන් විරූපවන බවද ධම්ම මච්චරයෙන් මෝඩයන් වන බවද අත්තසාලිනී අටුවාවෙහි දක්වා තිබේ. ඊළඟට කුල මච්චරයෙන් තවද ආවාස මච්චරයෙන් නරකෙහි උපදනා බවද කුල මච්චරයෙන් අල්පලාභී වන බවද ලාභ මච්චරයෙන් භූත නරකෙහි උපදනා බවද වන්න මච්චරයෙන් උපදින උපදින ಜಾතිවල විරූප වන බවද ධම්මමච්චරයෙන් කුක්කුල නරකයේහි උපදනා බවද එහිම දක්වා ඇත්තේ. එතකොට දැන් යම් කිසි අකුසල කර්මයක් සම්බන්ධ අපට අනිවාර්යෙන් මෙන්න මේ විදිහටමයි විපාක ලබන්නේ කියලා එහෙම නිශ්චය කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමයි දැන් අත්සාරණී අට කතාවේ එකම කරුණු සම්බන්ධව අවස්ථා දෙකක දෙවිධයකට විග්‍රහ කරලා තියෙන්නේ. ඒ විග්‍රහය පරස්පර විරෝධී වගේ පෙනුනට ඒ එක් එක් පුද්ගලයා තමන් කළ කර්මය භුක්ති විඳින්නේ තවත් කර්ම හා එකට සහදායක. අනිත් කර්ම වලින් අනිත් කුසල අකුසල කර්ම වලින් බල ගැන්වෙනවා. දැන් ඒකට හොඳ උදාහරණයක් තමයි දේවදත්ත හාමුදුරුවෝ තානන්තරේ පාප කර්ම දෙකක් කරගත්තා. එතකොට අජාසත් රජුරෝ තානන්තරේ පාප කර්මයක් කරගත්තා. හැබැයි අජාසත් රජුරෝ පසු කාලීනව රත්නත්‍රය ඇසුරු කරමින් ශාසනයේ චිර පැවැත්මට ලොකු මෙහෙවරක් කළා. ඒතර සාල කුසල ස්කන්ධයක් රැස් කරගත්තා. ඒතකොට මේ කුසලය නිසා අර අකුසලයෙන් නිරය උපදින්නට નિયමිතයි. ඒක වළක්වන්න බෑ. හැබැයි මහා නරකයක උපදින්න නැතු ඔසුපත් නරකයක උපදින මට්ටමට ඒ කර්ම වේගය යම් ප්‍රමාණයකට බාල කරන්න අර කරන කුසලය හේතු වුණා. උපනිශ්‍රේ වුණා. එතකොට ආනන්තරේ පාප කර්මයක ජනක විපාකේ නවත්තන්න බෑ. හැබැයි ඒකටත් යම් බලපෑමක් ඇති කරන්නට පුළුවන් වුණ අර කුසලෙන්. අන්න ඒ වගේ එතකොට තවත් අකුසල් අකුසල් කරලා තියෙනකොට අර අකුසල් අනිත් අකුසල් වලින් බල ගැන්වෙනවා. කුසල් කරලා තියෙනකොට තවත් කුසල් කරනකොට ඒ කුසලයෙන් කුසලයේ බල ගැන්වෙනවා. කුසලයෙන් අකුසලයේ හීන වෙනවා අකුසලයෙන් කුසලයක් හීන වෙනවා ප්‍රතිවිරුද්ධ ධර්මයෙන් ඒවා හීන භාවයටපත් වෙනවා. ඒ නිසා තමයි අපි කුසල් ගැන කතා කරනකොට పూర్ව මුංචන අපර මුල මැද අග පින්කම කරන්න කලිනුත් කරපු මොහොතේ කරන මොහොතෙත් කරලා ඉවර වෙලත් කියන අවස්ථා තුනේම මනසේ අලෝභ ද්වේෂ මොහයන් පවත්වාගෙන ඥාන සංප්‍රයුක්තව හිත පවත්වා ගැනීම වැදගත් කියන්නේ මොකද ඒකෙන් තමයි බල ගැන්වෙන්නේ. එතකොට ප්‍රධාන වශයෙන් පුණ්‍යක්‍රියාව සිද්ධ වෙන්නේ අර මොංචන අවස්ථාවේ. ඒ දානයක් නම් ඒ පරිත්‍යාග කරන අවස්ථාව. තර ඒ අවස්ථාවේ ඇති වෙන චේතනාව අර මුල් අවස්ථාවේ ඇති වෙන කුසල චේතනාවලින් බලගන්න වෙනවා පසු අවස්ථාවේ කුසල චේතනාවලින් තවත් බලගන්න. හැබැයි මුල් අවස්ථාවේ හෝ පසු අවස්ථාවේ හෝ අකුසල චේතනා මතුණා නම් ඒකෙන් අර කුසල්සිත දුර්වල වෙන්නට හීන වෙන්නට යම් බලපෑමක් ඇති කරනවා. ඒ නිසා හැම කෙනාම කරන අකුසල් එකම විදිහේ අකුසලයක් කරගත්තා වුණාට එකම විදිහේ අකුසල චෛතසික ඇති වුණාට දහසක් දෙනා තුළ එකම අකුසල් සිත ඇති වුණොත් ඇති වෙන්නේ දහසක් ආකාරයෙන්. එකම පුද්ගලයා තුළ වුණත් දහස් වතාවක ඒ අකුසලයේ ඇති වුණොත් ඇති වෙන්නේ දහස් ආකාරයෙන්. ඒ නිසා එකම අකුසල කර්මයක්වත් එකම කුසල කර්මයක්වත් Taman නැවත නැවත කරනකොටවත් ඒවා එක සමාන වෙන්නේ නැහැ. පුද්ගලයෝ දහසක් ඒ අකුසල කර්ම කරගන්නකොට ඒවා එක සමාන වෙන්නේ එතරම් සූක්ෂම විවිධත්වයක් ඒ කර්මයන්හි පවතිනෝ. ඊළඟට අවශේෂ කුසල අකුසල කර්ම වලින් බලගැන්වීම හෝ දුබල වීමක් සිද්ධ වෙනවා. ඒ අනුව ඒ තනත්තා සසරේ විඳින විපාකය වෙනස් වෙන්නට පුළුවන්, උස් පහත් වෙන්න පුළුවන්. ඒ නිසා තමයි මේ පංච විද මච්චරයෙහි විපාකයේ හැටියට දෙතැනක දෙආකාරයකින් කරුණු දක්වලා තියෙන බව නායක හඳුරු පැහැදිලි කරා. හොඳයි එහෙමනම් අපි මච්චරය කියන කාරණය අපිට එතකොට ඒ ටික තමයි කතා කරන්න තියෙන්නේ. අපි ඊළඟ සතියේ එතකොට ඊළඟ චෛතසිකය අපට කතා කරන්න පුළුවන් කුක්කුච්චය පිළිබඳව. එහෙමනම් අද ධර්මානුශාසනාව මේ පමණකින් අපි නිමා කරමු. අපි සුපුරුදු පරිදි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු.